කවියෙකු වෙන සාගර පලන්සූරිය. එහෙම නැත්නම් අපි කවුරුත් අඳුනන KS කවි පෙළක් ලියලා තිනවා. ඒ කවි පෙළේ එක පදවලක් මට මේ වෙලාවේ මතක් වෙනවා. ඒ තමයි කවියෙකු දිනුමද දිනුවැනි සෑසී. කවියෙකු ඉපදීම හරියට බුදු කෙනෙක් ඉපදුනා වගේ කියලා. මේක සමහර විට ගිහි ගිහි කවියෙකු කිව්වනම් මේ ගැන පොඩි ආందోලනයක් ඇති වෙන්න පුළුවන්. මේ ලෞකිකත්වයට බර වුණු කවියෙක් කොහොමද සෑසී වෙන්නේ? බුදුවරයෙක් වෙන්නේ. නමුත් කේස් කියන්නේ බුද්ධ පුත්‍රයෙකු හැටියට ඉඳලා උපවිදි වෙච්ච කෙනෙක්. ඔහු මේ කවිය ඒ කාලේ ලියනකොට කවුරුත් ඒකට අභියෝග කරේ නැහැ. මට හිතෙනවා සංගීතඥයෙක් බිහිවෙන එකත් මේ දිනුවැනි සෑසී කියලා කියන්න බැරිද කියලා මගේ හිතට නැගෙනවා. ඒ කියන්නේ සංගීතඥයෙක් කියන පුද්ගලයා මේ සමාජය සතුටටපත් කරන ඔහු සොම්නසට සන්තුෂ්ටියට ඔහුගේ දුක් වේදනා සිඳලමින් කරන මෙහෙවර බුදුවරයෙක් දුකින් නිදහස් කර ගැනීම වගේ කියලා කිව්වොත් ඒක බුද්ධත්වයේ හැල්ලු කිරීමක් කියලා මම හිතන්නේ නැහැ. එහෙමනම් මේ සාගරපණන් සූර්ය කියපු කවියෙකු දිනුමද දිනුවැනි සෑසී කියන එකත් අපිට අභියෝගයට ලක් කරන්න පුළුවන්. අපෙන් සමුගත්ත අපිව සොම්නසට සතුටටපත් කරපු සංගීතවේදියෙකු ගැන ආවර්ජනයක් කරන්න අද අපි ජනරන්ජන ගී වෙන් කළා. මේ ගීතය අහන්න ඒ නාදමාලාවෙන් සතුටු වෙන ඔබ මතක් කරන්න කවුද මේ අපූරු සංගීතවේදියා කියන ආචාර්ය නන්දාමාලිනී මේ ගීත ගායනා කළා. මේ විචිත්‍ර තනුව සහ සංගීත සංයෝජනය අපෙන් වියෝ වුණු එච්.එම්. ජයවර්ධනයන්ගේ මේ නවාතැන් පොලේ මිහිර එහි සැනසීම ගැන කියනකොට මට මතක් වුණේ මහාචාර්ය සරච්චන්ද්‍ර සිංහබාහු නාට්‍යයේ කියන ලෝ දහමින් වැදෙනා රළු පහරින් ගත සිත රිදෙනා කල නිතියෙන් නැතලෝ වේයන් රසඳුනා ආදරේසේ සුවදෙනා මේ නවාතැන් පොළ ලෝ දහමින් වැදෙනා රළු පහරින් ගත සිත රිදෙනා කල නිතියෙන් හොයන නවාතැන් පොළම නේද විශාරද අරවින්ද මේ సౌందර්යයේ නවාතැන මේ පදමාලාව කොයි විදිහටද එච්චම් ජයවර්ධනයන් මේ සුර විචිත්‍රත්වයෙන් මේ නවාතැන අපිට නිරූපණය කර මට පෙන්නා මේ ඒ පද රචනාවට උචිතම ආකාරයට මේ පුදුම ශික්ෂණයකින් <laughs> මේ සොර හැසුරුවා කියලා එච්චම් ඒ කියන්නේ අපරදිග සංගීතයේ උමනා ප්‍රමාණයටයි සම්බන්ධ කරන් තිබුණේ. ගිටාර එක එතකොට ජනප්‍රිය පැත්තට ගියේ නැහැ. නමුත් හැම අතින්ම හැම අතින්ම රාගධාරී පැත්තට ගියෙත් නැහැ. හැම අතින්ම බොහොම සමබරව කරපු නිර්මාණයක් විදිහට මම දැක්කේ. දැන් මේ ආදරය කියන්නේ අස්පර්ශනීය දෙයක්. ස්පර්ශ කරන්න බෑ. මේක කවීන් පදයට අහු කරගන්නවා. සංගීතඥයින් සංගීතයට අහු කරගන්නවා. මේ අපේ සංගීතය ගැන තේරුමක් තියෙන චන්දි රණතුංගත් අපේ එක ඉන්නවා. චන්දි කොහොමද ඔබ මේ ගීතයේ මේ පදවැලයි මේ වචනයි මේ ගායනයයි ඔක්කොම එකතු වුණාම ඔබ කොහොමද විඳින්නේ මේ ගීතය? ඇත්තටම කිව්වොතින් මගේ කුඩා අවදියේ මම නිරන්තරයෙන්ම අහුම්කන් දීපු ගීතයක්. ඒ කියන්නේ අද තරම් දැනුමක් නැති කාලේ පදවැල් ගැන දැනුමක් නැති කාලෙත් අපූර්ව රසයක් දැනුණා මේ ගීතය සම්බන්ධයෙන්. දැන් අද මම ඒ ගැන හැදෑරීමකින් පස්සේ මම මේ ගීතය දිහා දැන් බලද්දී මට හිතෙන්නේ ඒ පෙළ රචනයේට කොයිතරම් සාධාරණයක් සරල ගීතයක් සම්ප්‍රදාය ඇතුලේ මේ නිර්මාණකරුවා කරලා තියෙනවද කියන එක. ඇත්තටම කලා නිර්මාණයක එහෙම නැත්නම් සංගීත නිර්මාණයක් ඇතුලෙන් අපි බලාපොරොත්තු වෙන රසය. ඒක මිනිසුන්ට දැනෙන්න ඕනේ. මෙතනදී අර උගත් නූගත් රසික සමාජය තෝරා බේරලා නෙවෙයි පොදුවේ හැම කෙනෙක්ටම රස විඳින්න පුළුවන් තත්ත්වයක් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඒ නිසා අර මම විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් වෙලාවට කලාකරුවෙක් වෙන්නේ නිර්වාණයට කලින් ආත්මය කියලා බෞද්ධ සම්ප්‍රදායේ විශ්වාසයක් තියෙනවා. ඉතින් අර ලෝකෝත්තර ජීවිතයේ නිවනෙන් යම් සැපතක් ලබනවාද ඒ රසයට සමානයි මේ සංගීත නිර්මාණකරුවා තමන්ගේ රසිකයින්ට දෙන මේ රසය ලෞකික ජීවිතය ඇතුලේ. ඔව් බ්‍රහ්මාස්වාද සහෝදර කියලානේ කියන්නේ කවිසමේ. ಭಾರತೀಯ සම්ප්‍රදාය කියන්නේ බ්‍රහ්මාස්වාද සහෝදර තමයි රස විඳීම. ඒ නිසා ඔබ කියන්නේ මේක බ්‍රහ්මාස්වාද සහෝදර කියලා. අපි තව ගීතයක් තෝරගන්නවා අපේ මේ මහා සංගීතවේදියා. බයනසෝ කියන්න පුළුවන් මේ මේ නිර්මාණ දිහා බලනකොට උට මහා සංගීතවේදියා කියලා. මේ ගීතයේ හැඩ නිල අපි අර කලින් ගීතයට වඩා මට හිතෙනවා හාස්පසින්ම වෙනස් කියලා. හැබැයි ඔබ අර චන්දිකේපු රසය මේකෙත් ඉහවහ යන විදිහට තියෙනවා. අහලා බලන්න මේ ගීතේ කොහොමද මේ ස්වර වෛචිත්‍රය විචිත්‍රත්වය කොහොමද කියලා. වරදින්නේ නැත මට හිමිපත් පත ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ වරදින්නේ නැත මට හිමිපත් පත ඔබගේ මුළු තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ කොට හොරා මధు වාදන හිස් කොට රැමදියම ඔබ නින්දට වන්විත පැල දොරින් එත ඔබගේ බත්පත දැසති මාමට දඬුවම් දේ දැසති මාමට දඬුවම් දේ වරදින්නේ නැත මට හිමිපත් පත ඔබගේ තැන්ගේ අම්මේ අම්මේ ඔබගේ මුළු තැන්ගේ දන්දෙන බත්පත හදරිදවා මට දඬුවම් දෙයි හදරිදවා මට දඬුවම් දෙයි වරදින්නේ අපගේ මුළු තෙන් විනාශ කෙනෙක් තමයි කියලා එච්.එම්. ජයවර්ධන කියන්නේ. ඔහුගේ තනු විසිරෙන පරාසය අපිට හිතා ගන්නත් බෑ. මේක මේ අමුතු ආරක මව්ගුණ ගීයක්. දැන් නවාතන් පොළ ගීතයෙන් ඊටාම ඈතට ගිහිල්ලා තමයි මේ තනුව නිර්මාණය කරන්නේ. අපි හැබැයි මේකේ රසය තීව්‍ර කරලා මේ පදවලත් එක්ක අපිට දෙනවා. රෝහණ සිරිවර්ධන මේ ගීතය ගායනා කළේ. විශාල අරවින්ද මේ මේ මේ තනු කොහොමද මේව හැදෙන්නේ? ඉතින් අපිට නම් අර චිත්‍ර ශිල්පියෙක් අර මේ සායම් පදාසයක් අරගෙන බුරුසුවක් අරගෙන මේක විහිදුවලා යම් යම් හැඩතල ගන්නකොට අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේ වර්ණද මේ ස්වර වර්ණ කියන්නේ. මම හිතන්නේ මේ HM ගේ මේ සහජ ගුණයක් වෙන්න ඕන මේක. මොකද මේ වැඩි සංකීර්ණ කරලා නැහැ මේක කොමල සොර එහෙම ගොඩක් එකතු වෙලා නැහැ. අර සුද්ධ සොරෙන් ඉඳලා හිටලා කොමල <laughs> නිෂාදයක් එකතු කරගෙන බොහොම ලස්සනට පණුව හදලා තියෙන මේක නම් මේ මේ මේ සහජ ගුණයක් විදිහට තමයි මම සලකන්නේ. එච්චන්ගේ. මේ වියමන කොහොමද චන්දි ඔබ ඔබ වින්දි මම මට පෙවුණු විදිහට ඔබ මේකෙත් අමුතු රසයක් උකහා ගන්නවා වගේ තමයි පෙවුනේ. මේක මේ මව් මව් ගුණ ගීය. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මට හිතෙන දේ තමයි ගොඩක්ම දැන් මේක මේ අපිට එදිනදා දිනචර්යාවට සම්බන්ධ දෙයක් අම්මා කියන කෙනා හැම කෙනාටම දැනෙන දැනෙන කෙනෙක් අම්මා කියන්නේ. එතකොට ඒ දැනීම හරියට දනවන්න තනු නිර්මාණකරුවාට ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මං හිතන්නේ දැන් සරල ගීතයක් විදියට ගත්තහම මේකේ උපරිම සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා. ඒ ඒ පෙළ රචනයට උපරිම සාධාරණය මේ නිර්මාණකරුවා ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට ඒ රසය දැනෙන්නේ. දැන් අම්මා ගැන වුණත් ඒ හැඟීම තීව්‍ර වෙන විදිහට තමයි තනුව නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අර ෆීතාරක එකතු කරලා තිබිච්ච හැටි අර ඉන්ටර්ලූඩ්ස් එහෙම හරීම මිහිරි. උදා ඇත්තටම මේ ඔහුගේ ගීතවල මේ චම්චාවදන මේ සංගීත සංයෝජනය කරන විදිහ යම් යම් භාණ්ඩ හුදකලා කළා ඒක රාශි කළා සමූහ වාදනය වගේ ගන්නකොට මට අර මම මම මා රචනා කරපු ගීත බොහොම අසලොස්සයි එක ගීතයක් තියෙනවා මේ මధుර ප්‍රේම කල්පනා කියන මේ ඔහු තනු නිර්මාණය කරේ මට ඒ ගීතය ඇහෙනකොටත් හිතෙන පොඩි සංද්වනියක් වගේ කියලා. ඔහු නිකන් සංද්වනීයක භාණ්ඩ භාවිතා කරන විදිහ තමයි ඔහු මේ මේ භාණ්ඩ එකතු කරන්නේ ඈඩ් කරන්නේ ලං කරන්නේ මේ අර කැමරා එකකින් සමීප රූපයක් ගන්නවා මධ්‍ය රූපයක් ගන්නවා ඈත දුර රූපයක් ගන්නවා වගේ සංගීත භාණ්ඩ සංකලනය කරනවා. හරි මෙලෝඩියස් ගුණයක් මාධුර්යයක් තියෙනවා. තව මව්ගුණ ගීයක් අපි තෝරගත්තා. ඒ මව්ගුණ ගීයත් තවත් විදිහකින් විචිත්‍රයි. මේ සුනිල් එදිරිසිංහ මේ ගීතය ගායනා කළා. ලොවක පිදුම් ලද ලොවත උතුම් ලඳ අම්මා දුක කියා දුන් ඒමි ඇතිය අද මා ගයනා වෙත මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා හඳන්නට කඳු නැලි දුන් ඔබ ලතවුල් කරනා දිවිය ලබා දුන් ඒ දිවියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා ලොවක පිදුම් ලද ලොවක උතුම් ලඳ අම්මා අම්මා අම්මා මවකගේ මහිමය අර කියනවනේ මව්ගුණ කියලා නිම කරන්න මුව දහසක් තිබුණත් මදි කියලා. ඉතින් කවියෝ විවිධ වචන වලින් විවිධ මෝස්තර වලින් විවිධ හැඩ වලින් විවිධ පැතිකඩින් මව්ගුණ ගැන ලියනවා මේ පදවැල් සංගීතඥයා අපිට වඩාත් සමීප කරනවා ඔහුගේ තනු නිර්මාණය ඇතුලේ ගායකයා තමයි වාහකයා <laughs> චන්දි ඔබ ඔබ කොහොමද වින්ද මේ ගීතය මේ මේ මව්ගුණ ගීය දැන් අපි මින් පෙරත් එච්.එම්. ජයවර්ධන නිර්මාණය කරපු සංගීත නිර්මාණය කරපු වරදින්නේ නැත මට හිඹත්පත කියන ගීතයත් අපි ඇහුවා. දැන් ඒකට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි ඒ කියන්නේ තම්ම ගැනමයි. මේ කියන්නේ තම්ම ගැනමයි. මට දැන් මේ ගීතය දැනෙච්ච විශේෂත්වය තමා අම්මා කියන ඒ අම්මා අම්මාට හිමි අරුත මේ ඉස්මතු කරන්න අවස්ථා තුනකදී ස්වර පරාසයන් තුනක මේ අම්මා කියන වචනේ භාවිතා කරලා අම්මාගේ අම්මා කියන කෙනාගේ තියෙන කරුණා මහිමය උස්සනවා කියලා මට දැනෙන දේ. ඔසවා තබන්නට උත්සාහ කරනවා. අනික් කාරණාව තමයි මේ විශ්වාසය තමයි. ඒ කියන්නේ මේ විශ්වයේ රිද්මය අම්මා අම්මා වම් ඇලයට දරුවා තබා ගන්න ඒ හදවතේ රිද්මය දරුවාට දැනෙන්න. ඒ රිද්මය තුල ලෝකේ පවතිනවා කියන විශ්වාසයක් අපේ අතර තියෙනවා. අන්න ඒ රිද්මය හරි විදියට මේ ගීතයේ ඇතුලේ එච්.එම්. ජයවර්ධනන් පාවිච්චි කරලා තියෙනවා කියන එක මට දැනෙනවා. ඔය මව් මවකගේ හදවතේ ස්පන්දනයේ රිද්මය හඳුනාගෙන මේ තනුවට සමීප වුණා කියලා හිතෙනවා. විශාරදාර වෙන්න. වර ඡන්ද කිව්වාගේ අර ඉහළ ස්වරයෙන් අර තමන්ගේ භාවිකත්වය පෙන්නලා ගායකයා මේ ඇත්තටම අඬන්නේ නැහැ. ඊට වඩා හොඳට මේ ධ්වනියෙන් තමන්ගේ භාවය මේ ඉස්මතු කරනවා. හරි වැදගත් මාధుර්ය ගීයක්. ඔය දැන් එච්.එම්. ජයවර්ධනගේ සංගීතය ගැන අපි කතා කරනකොට මාලිනී බුලත් සිංහල ගැන සඳහන් නොකළොත් ලොකු අඩුවක්. මාලිනී බුලත් සිංහල ගායිකාවට තමන්ගේ පතිනියට තනු නිර්මාණ රාශියක් එච්.එම්. ජයවර්ධනයන් ඉදිරිපත් කළා. ඉතින් ඇගේ ගායනයත් ඔහුගේ තනුවත් එකතු වීම ඊටාම විශේෂ අවස්ථාවක්. ඒ ගී අතුරින් එක ගීතයක් තමයි අද අපේ වැඩසටහන අවසන් කිරීමට තෝරගත්තේ. අද වැඩසටහනට සහභාගී වුණා විශාරද චන්දි රණතුංග සහ විශාරද ජයන්ත අරවින්ද සුපුරුදු පරිදි තාක්ෂණික දායකත්වය ඉන්දුනිල් උපමාලිකා නිෂ්පාදිකා සුරිකා පෙරේරා අද ජනරන්ජන ගී තුලින් අපි වෑයම් කළේ අපෙන් සමගත් සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ මතක ආවර්ජනාවක් කිරීමටයි